මට තව එකක් තියෙනවා අර සම්මුතිය කියන එකේ තේරුමයි සම්මතය කියන එකේ තේරුමයි ඒක විතරක් දැනගන්න ඕනේ. සම්මුතියයි සම්මතයයි කියන්නේ මොකක්ද කියන එක සම්මුතිය කියලා කියන්නේ මේ දැන් අපි හිතමු ලී කෑලි ටිකක් අරගෙන අපි කකුල් හතරක් විදිහට තියලා පට්ටමක් ගහලා ඒකේ ලැලි ටික දැම්මෙන් පස්සේ මේක මේසයයි සම්මුතියක් එතකොට ඒක අර හැඩය නිසා ඇති වෙන එක්තරා සටහනක්. එතකොට ඒකේ ලෑලි ටික ගලවලා පට්ටම ගලවලා කකුල ටික ගලවලා මේක මිටියක් බැන්දාම ඒ සම්මුතිය අහෝසි ඒක තමයි සම්මුතිය හැබැයි ලෝකේ සම්මතයක් තියෙනවා අර විදිහේ හැඩයට හදාගත්තාම ඒකට කියන්නේ මේසයයි කියලා සම්මතයක් තියෙනවා. එතකොට සම්මුතිය ගොඩ නැගෙන්නේ අර නාම රූප ධර්මයන් ක්‍රියාත්මක වෙන ස්වરૂපය මත ඉන්ද්‍රයන්ට ගෝචර වෙන විදිහ තමයි සම්මුතිය කියලා කියන්නේ. සම්මතය කියලා කියන්නේ බොහෝ දෙනා විසින් පොදු අදහසකට එනවා. ඒක බොහෝ දෙනෙක් අතර සිද්ධ වෙන දෙයක් සම්මතය. ඒක පුද්ගලයෙකුගේ ඉන්ද්‍රයන්ට ගෝචර වෙන විදිහ තමයි සම්මුතිය. ඒ සම්මුතිය හැමෝටම ඒ විදිහට ඉන්ද්‍රයන්ට ගෝචර වෙනකොට ඒ අයසිනික සම්මතයක් බවට පත් කරනවා. පැහැදිලිවද? පැහැදිලි. ඔව් පෙරවන් ගන්න ඒ දෙක තමයි මට දැනගන්න තිබ්බේ. පෙරවසන්න.